මේ තුන් භවයේම හරියට ගිනිගත්ත යකඩ වැටක් වගේ කියලා. මේ තුන් භවයේම ගිනිගත්ත යකඩ වැටක් වගේ කියලා. ඒකම මම තව පොඩි කතාවක් කියන්නම්. මම කලිනුත් ඔබ කියලා තියෙනවා. ඒක මතක් කරන්නේ මේ විසගෝර භව අපි නොදන්නාකම ළඟට ගත්තට සර්පය සර්පයම තමයි. ඒ සර්පයාගේ දෙකක් එහෙම නැහැ. අර සිටුවරේගේ කතාවක් තියෙන්නේ. එක්තරා සිටුවරයෙක් ඉන්නවා මේ සිටුවරය හරි බල සම්පන්නයි. හරි බලවත්. ධන දාන්නේ තියෙනවා. සීක ගුඩේ ඉන්නවා. ඉතින් මේ සිටුවරයාගේ හතුරෙක් ඉන්නවා. මේ හතුරට ඕන සිටුවරයා මරන්න. මෙයා කල්පනා කරනවා අද මරන්න බෑ. මොකද මෙයා දැන් බලවත් වැඩි. පිරිසක් ඉන්නවා, ධනයක් තියෙනවා, ආරක්ෂක සහිතයි වටපිටාව. හතුරුකමින් හතුරෙක් වෙලා නම් මට මෙයාව මරන්න බෑ. මගේ අදහස ඉෂ්ට කරගන්න බෑ. මම ඒකට උපායක් කරන්න ඕනේ. එහෙම හිතාගෙන මෙයා යනවා දවසක් සිටුවරේ ගාවට. ගිහිල්ලා සිටුවරයට දීර්ඝායුෂ වේවා සිටුතුමනි කියලා වන්දනා කරනවා. ඊට පස්සේ ඇයි කියනවා. හිතතුමනේ මම ආවේ ඔබතුමාට උපස්ථාන කරන්න. උපස්ථාන කළා උපකාරයක් කළ ඔබතුමා යටතේ ජීවත් වෙන්න. මා හොඳයි කියලා එයා විතින් පිටුමැදුව තියාගන්නවා. මෙයා හරි උපායශීලී සිටුතුමාගේ හිත දිනා ගන්න අනිත් අයටත් වඩා අති දක්ෂව හැම වැඩක්ම කරනවා. හැමෝටම ඉස්සර උදේ පාන්දර අවදි වෙනවා. ඔක්කොම කාලා බිලා නිදාගත්තට පස්සේ අන්තිමටම නිින්දට යන්නේ. එතකම් වැඩ කටයුතු කරනවා. ගෙවල් දොරවල් එහෙදාන්න යටත් පිළිතෙන් ගෙදරක දොර ජනෙල් ටික පවා අරින්නේ මෙයා. සිටුතුමාට ප්‍රිය වචනයක්ම කතා කරනවා අප්‍රිය වචනයක් කතා කරන්නේ නැහැ. මනාප දෙයක්ම කරනවා අමනාප දෙයක් කරන්නේ මෙහෙම කාලයක් යනකොට සිටුතුමාට හිතුණා මේ පුද්ගල මොනතරම් හොඳ මොනතරම් අවංක කෙනෙක්ද කියලා අනිත් අයටත් වඩා තවත් ළඟට ගත්ත මෙයාව. දැන් ළඟින්ම කටයුතු කරනවා. දැන් මෙයා සිටු මැදුරට ආවත් සිටු මැදුරෙන් එළියට ගියත් කාවත් න්යායව පරීක්ෂා කරන්නේ. ඕන වෙලාවක සිතුම ඇතුළට යන්න පුළුවන් එන්න පුළුවන් දවාලක රැයක ඕන වෙලාවක යන්න එන්න පුළුවන් මෙන්න මේ මට්ටමට විශ්වාසය ගොඩ නැගුණාම මෙයා කල්පනා කරනවා මම යමක් සඳහා වනම් දැන් ඒකට කල් සිතුමා මරන්න ඕනකම තිබුණේ සිතුමාට නිින්ද ගිය වෙලාවක් බලලා හොඳ තියුණු දෙලි පිහියක් අරගෙන ගිහලා බෙල්ල කපලා යම් වෙලාවක බිල්ල කපලා මරුවා නම් ඒ සතුරු වදකයමයි වදකෝ ඔහු ඉවිලෙත් සිටුතුමා දන්නේ නැහැ. යම් වෙලාවක ඇවිල්ලා දීර්ඝාස වේවා සිටුතුමනි කියලා කිව්වනම් එදත් හිටියේ ওই වදකයම වදකෝ ඔහු වදකයි කියලා අඳුරගත්තේ නැහැ එදා. අඳුරගත්තම ළඟට ගන්නවද? නැහැ. යම් වෙලාවක උදේම නැගිටලා රැයට රැ වෙනකම් වැඩ කළා නම් බොහෝ මහන්සි වෙලා ඒ තරම් මහන්සියෙන් කටයුතු කරද්දිත් හිතුවේ වදකයාමයි. වදකෝහ වදකයි කියලා අඳුර ගන්න බැරි වුණා. හිතුවේ මේ ප්‍රියමනාප කෙනා කියලා. මට යහපතක් කරන්න ආවා කියලා. නමුත් Tamanට ඕන තැන දක්වා අරගෙන යන්න ආවේ. යම් ප්‍රිය වචනයක්ම කතා කළා නම් අප්‍රිය වචනයක් කතා නොකළා නම් ඒද හිතේ වදකයම වදකූහ වදකයි කියලා සිතුමාට අඳුර ගන්න බැරි වුණා. තමන්ගේ අරමුණ ළඟට ගෙනියන කරු ඒ ටික කළේ. අප්‍රියමනාප දෙයක් නොකළා නම් ප්‍රියමනාප දෙයක්ම කළා නම් එදා හිටියෙත් වදකයම වදකෝහු වදකයි කියලා හඳුනගන්න බැරි වුණා. යම් දවසක බෙල්ල කපලා ගියා නම් ඒත් ඒ වදකයමයි. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට යම් දවසක කල්ප ගණන් නිරේ පැහැෙන අකුසල කර්ම කළ නිරේ දුක් විඳිනවා නම් අවුරුදු කෝටි ගණන් සා පිපාසා ඉන්න പ്രേත ලෝකයකට පමුණුවනවා නම් ඒ හතුගමයි අද දවසේදී ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මුල මුදල් හැටියට පෙනී සිටින් සතුරුව ඔහු සතුරා කියලා හඳුනගන්නේ අද මේ ප්‍රිය වචන කතා කරමින් ප්‍රිය වූ දෙයක්ම කරමින් Taman ළඟ ඉන්නවා හතුරු ඔහු වදකු ඔහු වදකයි කියලා අඳුරන්නේ නැති හින්දා අපි ළඟ තියාගෙන ඉන්නේ. හොඳට දැනගන්න අද මේ විදිහට පෙනී හිටින මේ අයමයි මේ දේවල්මයි අපි වරගෙන යන්නේ අර වගේ දුක කියන තැන දක්වා. මේ ලස්සනට හදලා තියෙන මේ දොර ආදාකට බොහොම ප්‍රිය වෙන්න පුළුවන් මනාප වෙන්න පුළුවන්. ඔයා ওই විදිහට ඉන්නේ අකුව අරගෙන යන්න. අර පිටුතුමාව මරණ තැනට ගෙනියන්නයි අර හිටියේ වගේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන තැනට අරගෙන යන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපේ මාය වේදනා මාය සංඥා මාය සංකාර මාය විඥාන මාය මේ පංච උපාදාන ස්කන්ධේ මාය කියලා කියන්නේ මේ එකක්වත් ප්‍රියමනාප විදිහට නැහැ ඔක්කොම අපිට ප්‍රිය දේවල් මනාප දේවල් හිතේටි දේවල් ඇටියට පෙනී හිටියට මේ හැම තැනකම ඉන්නේ වදකේ. අපි අරගෙන යන්නේ. මේ ඕනම දෙයක එකම එක නිමිත්තක් සිහි වුණා. අපි නිකමට කියමු. ඕගලන්ට මරණාසන්න මොහොතේදී අපි උපදින ඉස්සලා මරණාසන්න මොහොතේදී මේ දොර වගේ දෙයක් සිහි වෙලා ඒක නිමිති වශයෙන් මේ ප්‍රතිසන්ද වශයෙන් ආව කියන්නේ අද ඕගලන්ට බඩේ කෙක්කමක් හැදෙනවා නම් කන් කෙක්කමක් හැදෙනවා නම් ඔළුව කෙක්කමක් හැදෙනවා නම් ලෙඩ වෙනවා නම් මහලු වෙනවා නම් මරණයටපත් වෙනවා නම් නිකමට තමයි ඒ දුක්ඛිත කවුරු නිසා ලැබුණේ මේ දුර නිසා. යම් රත්තරන් රිදී බරු ටිකක් සිහි කරලා මරණාසන්න මොහොත ඒ නිමිති හින්දාම ඕගොල්ලෝ මෙතෙන්ට ආවා. අද ඕගොල්ලෝ බඩගින් ඉන්නව නම් පිපාසින් ඉන්නව නම් කම් කැක්කුම් ඔළුව කැක්කුම් දත් කැක්කුම් හැදෙනවා නම් කොණ්ඩ කැක්කුම් අතපය කැක්කුම් හැදෙනවා නම් ලෙඩ වෙනවා නම් මහලු වෙනවා නම් මිනිසුන්ගේ බැනුම් අහනවා නම් නින්දා අපහසනවා මේ දුක් ටික ඔක්කොම තිබියා රත්තරන් බඩු ටික. ඒ විතරක් නෙමෙයි ඉදිරියට තව බොහෝ ඒ උපමාවෙන් බලන්න අද තියෙන රත්තරන් බඩු ටිකක් මේ මේ ටික මට අසන්න මොහොත තියුණු මේ වගේම උප්පත්තියක් ඉඳන් ලැබෙයි ඒ ටික ඔක්කොම ලැබෙන්නේ මේ රත්තරන් බඩු ටික නිසා මේ එහෙනම් රත්තරන් බඩු කියලා කියන්නේ ඒකයි ඒ හැම එකක්ම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් ඇවිල්ලා ගන්නවා ඉන්දිකට්ටක් මරණාසන්න මොහොතේ සිහි වුණොත් ඉන්දිකට්ටට කැමැත්ත ඇති වුණොත් ඉපදෙන්නේ නැති වෙනවා ඉපදෙනවා ඒ උපන්නොත් ඒ ජීවිතේ ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මැරෙන්නේ නැද්ද? නින්දා පහද අනුන්දනුන් නැද්ද? එහෙනම් ඉන්දිකට්ට කියන එකෙත් ඇවරලා තියෙනවා කියලා හිතාගන්න ජරා මරණ සෝකපරිදේ දුක් දුන්නා. මේ අනුසාරයෙන් බැලුවාම මේ ලෝකේ දෙරිලා යන කිසිම තැනක් නැහැ. මේ ලෝකේ අසරණයි කියලා කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් වලින් මිදෙලා යන්න හීනෙන්වත් තැනක් නැහැ ලෝකෙට. තිරිසංගත ලෝකෙත්, බ්‍රහ්ම ලෝකෙත්, අසුර ලෝකෙත්, නිරය ලෝකෙත්, මනුෂ්‍ය ලෝකෙත්, දිව්‍ය ලෝකෙත්, බ්‍රහ්ම ලෝකෙත් ඔක්කොටම හම්බ වෙන්නේ පේන දේ තියනවා තියෙන දේ පේනවා කියලා. මේ පේන සිද්ධිය තුල ජරාවක්. ඒ සිද්ධිය ඇතුලේ මොන කරණම් ගැහුවත් පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න බෑ, පිච්චෙන දෙයක් ඇතුලේ නොපිච්චින්න බෑ කියලා මතක් කරලා තියෙනවා. මොන විදිහකටවත් ජරා මරණ දුක නැති කරන්න බෑ. මේ 31 තලයේ තුලම ඔක්කොටම හම්බ වෙන මානසික මට්ටම තමයි ඇහෙන දේ තියනවා තියෙන දේ ඇහෙනවා දැනෙන ගඳ සුවඳ තියනවා තියෙන ගඳ සුවඳ දැනෙනවා දැනෙන රස තියනවා තියෙන රස දැනෙනවා ස්පර්ශ වෙන දේ තියනවා තියෙන දේ ස්පර්ශ වෙනවා හිතට හිතෙන දේ තියනවා තියෙන දේ හිතෙනවා මෙන්න මේ මානසික මට්ටමින් තොර කිසිම කෙනෙක් හීනකින්වත් එහාට ගිහිල්ලා නැහැ හීනකින්වත් යන්න දන්නේ නැහැ ওই මානසික මට්ටම ඔක්කොම තුල නම් ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න ওই මට්ටම තුල නම් අපි ඉන්නේ ඒ ඉන්න අපි ජරා මරණ ධර්මයන්ගෙන් යුක්ත නම් හිතනවද ඔය ඇතුළේ ඉඳගෙන ජරා මරණයන්ගෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා අපිට පේන්නේ ওই ටිකේ නම් ඉන්නෙත් ඔහොමනම් ඔහොම ඉන්න ඔහොම පේන අපිටයි නම් ජරා මරණ තියෙන්නේ ඔය ඇතුළේ ඉඳගෙන ජරා මරණ දුක දුක නැති වෙන්නේත් නැහැ. ওই ඔබට යනවා කියන එක ඇත්තවත් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ නමක ලෝකේ පහළ වෙන්නේ. අපි හැම කෙනෙක්ම උපදින්නේ ওই වගේ මානසික මට්ටමක. තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මේ ආයතන හයේ ජීවත් වෙන්නෙත් ඔහොම, මැරෙන්නෙත් ওই මට්ටමේ. මේක හරියට කෝෂයක් වගේ. බිත්තර කටුවක් වගේ. මේ කෝෂෙන් බිත්තර කටෙන් ඔබට ගිහිලා නැහැ. මේ ඔක්කොම හීන ටික. මේ ඔක්කොම ටික මේ බිත්තර ඇතුළේ ඉඳගෙන මේ තියෙන්නේ. එතනින් එහාවත් හිතන්නවත් අපි දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට හසු වුණේ ඔන්න ඔය ඇත්ත. මේ පටිච්ච සම්පදාය බලාගෙන බලාගෙන ඇවිල්ලා මේ ජරා මරණ දුක කුමක් හින්දාද කියන තැනට එනකන් ආව එනකොට අන්තිමට හම්බ වුණා තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා කියන මේ මානසික මට්ටම මේ දකින්නවා කියන තැන දක්වාම ඇතිලා තියෙනවා දුක. ඒකයි මේ අරමුණක් අරමුණ ගානේ දුක කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ ඔක්කොම එකම gediyak තියෙනවා. තේන දේ ඉඳලා අනිත් හැම සිද්ධියක්ම ඔක්කොම මේ කෝෂය ඇතුළේ පිටට යනවා. බිත්තරය ඇතුලේ තියෙන මොකක් ඇල්ලුවත් ගින්නක් ඇතුලේ තියෙන මොකක් ඇල්ලුවත් රත් වෙලා නැද්ද? යකඩ කැලේ සිය ගණනක් තියෙනවනම් ගිනි ගොඩක් ඇතුලේ. එකින් එක අමුතෙන් කියන්නේ මහන්නේ මේ ඔක්කොම රත් වෙලා කියලා කිව්වොත් අපිට කියන්නුත් ඔය ඔක්කොම යකඩ කැලේ රත් වෙලා කියලා. අපි ආය අල්ලලා බලන්න ඕන දෙකෙන්. අල්ලා බැලුවොත් කමක් නැහැ. නමුත් ඇත්ත. ඒ වගේ බුදුරජාණන් වහන්සේට කිසිම නියමයක් නැහැ. ගිනිබර කියලා දැක්කම සබ්බම් විත්‍යා විත්තන් සියල්ල අවිල ගන්නවා වගේ. අපිට මේ එකින් එක දොරව ගැන, දරුවා ගැන, රත්තරන් ගැන එකින් එක කියන්න වෙන්නේ. පෙන්වන්න මේ අපි මේක තුල මෙච්චර හාරෙන් ඉන්නේ නේද? නමුත් එච්චර වෙහෙසක් ඕනේ නැහැ ගිනිගොඩ ඇතුලේ තියෙන ඔක්කොම රත් වෙලා. එකක් එකක් ගාන ඇල්ලුවාම පිච්චෙනවා කියලා කියන්න ඕනේ 아무ති. ඒ වගේ මේ ලෝකයේ ඇතුලේ තියෙන ඔක්කොම අවිල ගත්තේ වගේ. එතකොට ආයෙ ඉතුරු නැහැ හිතන්නේ ලෝකයේ ඇතුළේ තියෙන ඔක්කොම ඇවිලගත්ත. ගිනි ගොඩක් ඇතුළේ මහ විශාල ගිනි ගොඩක් ඇතුළේ දාලා තියෙනවා යකඩ කෑලි කෝටි ගණන් කියන්නේ විශාල ගින්නක්. කෝකද සිසිල් කෝකද සිසිල් මේක සිසිල්ලේ තියෙන්න පුළුවන්ද කියලා හිත හිත අල්ලන්නේ ඉන්න ඕනේ නැහැ. එක හිතට හිතා ගන්න පුළුවන් ඔක්කොම රත් වෙනවා. ඒකේ ආයෙ තෝරන්න ඕනේ මෙන්න මේක රත් වෙලා නැතුව ඇති මෙහෙමයි එහෙම ඕනේ. මේ පරියාය බැලුවාම මේ ගිනි ගොඩ ඇතුළේ තියෙන ඔක්කොම රත් වෙලා තියෙනවා. ඒකයි මම අන්තිම කුඩා ඉදිකෂ්ෂක් කියන තැනක ඉඳලා පෙන්නේ අපිට අහු වෙන අලියතුන් කියනවා නම් ඒ තැන දක්වාම ඔක්කොම. දැන් ඔන්න එකක් අපිට තේරුණා ජරා මරණ දුකේ ඉඳලා අවිද්‍යාව කියන තැන දක්වා ගෙනාවා. අවිද්‍යාව කියන එකට කෙටියෙන් යමක් කිව්වොත් හොඳට මතක තබා ගන්න අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මේ දැක්ම. ඇයි ඒකට අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. චතුරාර්ය සත්‍ය නොදන්නාකම මේ අවිද්‍යාව. අරමුණක් ගන්න මේ අවිද්‍යාව තියෙනවා. තියෙන දේ දකින්නේ දකින්න දේ තියෙන්නේ කියලා මෙහෙම බැලුවොත් මේ නිසා කර්ම වෙලා ජරා මරණ දුක එනවා නේද කියන නෝන යාට නෑ දුකයි දුක සමුදය දෙක නෑ මේක මෙහෙම මෙහෙම බලන කෙනාට ඒ හින්දාම මෙහෙම බලන්න හොඳ නෑ මම මේ විදිහට බලලා මේ ජරා මරණ දුක නැති වෙන විදිහට ඉන්න ඕනේ නේද කියන නිරෝධයේ මාර්ගය දෙක තියෙන නෝනක් නෑ යාට මේ නැහැ යමක් බලනවා කියන තැනක තියෙන චතුරාර්ය සත්‍ය ගැන දන්නා නෝන නෑ කියන්නේ ඕගොල්ලෝ දන්නවා නම් මේ දකින්න දේ පේන්නේ පේන දේ දකින්න කියලා මෙහෙම දැකපු පමුණකින් දුක එනවා නේද කියලා දුකයි දුක්ඛ සමුදය දෙක ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් වුණා. ඒ චතුරාර්ය සත්‍ය ඕගොල්ලෝ දන්නවනම් ඕගොල්ලෝ ඔහොම බලන්නේ නැහැ ලෝකේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නැති හින්දා අවිද්‍යාවෙන් යුක්තයි කියන්නේ. ඔගොල්ලෝ චතුරාර්ය සත්‍ය අවබෝධ නැති හින්දායි වටාපත බලන්නේ. මේ තියෙන දේ බලන්න. තියෙන දෙයක් දකින්නවා දකින්න දේ තියෙනවා කියලා දන්නේ අවිද්‍යාවෙන් යුක්ත කෙනා. චතුරාර්ය සත්‍ය නොදන්න කෙනා. මේ විදිහට බැලුවොත් කර්ම රැස් වෙනවා එහෙම වුණොත් විඥානය පිහිටනවා ජරා මරණ දුක එනවා නේද කියලා දුකයි දුක්ඛ සමුදය දෙක නොදන්නා කම හින්දා නේද බය නැතුවම මෙහෙම බලන්නේ මෙහෙම බලනවා කියන එක වැරද්දක් දුකට හේතුවක් දුකයි දුක්ඛ සමුදය මේ තුල තියෙනවා කියලා දන්නවද ඔබ? දන්නේ. චතුරාර්ය සත්‍ය දන්නේ කියන්නේ වචන ටික අපි දිවුවට වඩන්නේ ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධි දුක්ඛ ජීවිතෙන් දකින්න. අරමුණක් අරමුණක් ගානේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තම් අවිද්‍යාව. ඊට පස්සේ ඔගොල්ලෝ විද්‍යාව දන්නෙත් නැහැ. ඒක නිරෝධය දන්නෙත් නැහැ. නිරෝධය නොදන්න නිසා අවිද්‍යාව තින්නේ අවිද්‍යාව නිසා නිරෝධය නැහැ. එහෙනම් මම මෙන්න මේ විදිහටයි බලන්න ඕනේ කියලා නොදන්නකම හේතු වෙනවා ඔයගොල්ලන්ට අවිද්‍යාවෙන් බලන්න. නිරෝධය මාර්ගය දෙක නොදන්නාකම හේතු වෙනවා මේ විදිහට බලන්න මේ විදිහට බලන එක කර්ම දෙකකට හේතු වෙනවා. දුක් මෙහෙම බැලුවහම දුක ඇති වෙනවා නේද කියලා දුක ඇති වෙන හැටි දන්නේත් නැහැ. ඒක ගැන දන්නේත් නැහැ. මෙන්න මේ විදිහට බලලා දුක නැති කරන්න ඕනේ කියලා නිවැරදි ක්‍රමය දන්නේත් නැහැ. එහෙනම් ඕගොල්ලෝ තියෙන දේ දකින්නවා, දකින්න දේ තියනවා කියනකොට චතුරාර්ය සත්‍යම නොදන්නා තමයි උදන් තියෙන්නේ. ඒකද කියන්නේ? මේ සත්‍ය හතරම නොදන්නා කමටයි අවිද්‍යාව කියන්නේ. අපි දන්නේ නැහැ මේ මෙහෙම බලන ගානේ චතුරාර්ය සත්‍ය නොදන්නා කම ප්‍රකට වෙනවා. මේ අවිද්‍යාව වෙනුවෙන් කටයුතු කරන්න කියලා දන්නේ නැහැ. දැන් ඒ හින්දා හොඳට තේරුම් කරගන්න අවිද්‍යාව කියලා කිව්වොත් කවුරු හරි මොකද්ද කියලා කෙටියෙන් අපිට කියන්න පුළුවන් තියෙන දේ දකිනවා දකින දේ තියනවා කියන මේ මට්ටමයි අවිද්‍යාව. ඇයි? තියෙන දේ දකිනවා දකින දේ තියනවා කියලා මෙහෙම බැලුවොත් මේක වැරදි මෙහෙම බැලුවොත් කර්ම රැස් වෙනවා එහෙමනම් දුක එනවා කියන එක දන්නේ නැහැ යා. එහෙනම් නිවැරදි මෙන්න මෙහෙම බැලුවොත් මේ එහෙම වුණොත්නේ ජරා මරණ නැති වෙන කෙනෙක් දන්නේ නැහැ යා. හරි දේ දන්නේත් නැහැ වැරදි දේ වැරදි කියලා දන්නේ. නිවැරදි දේ මොකද්ද කියලා දන්නෙත් නැති වුනහම වැරදි දේ වැරදි කියලා දන්නෙත් නැති වුනහම ගොඩ යන්න දරක් නැහැ. ඒ සිද්ධියක් ගානේ කරලා නම් දකින්න හැම අරමුණකම දැන් අපි නිවන් දකින්න කියලා මේ ශාසනයට ආවා කියන්නේ වෙන මොකද නෙවෙයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යෝනේ අපිට. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හදන්නේ. ඔන්න දැන් අවිද්‍යාව කියනක හඳුනා ගන්න පුළුවන් හැමෝටම. කෙටියේ හැබැයි උත්තරත් මතක තියාගන්න නැත්තම් ඕගොල්ලෝ එක කක්කේ තරක කරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අවිද්‍යාව කියන්නේ දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන නිරෝධය ඥාන දුක්ඛ නිරෝධානි ප්‍රතිපදා ඥාන කියලා. ඕගොල්ලන්ගෙන් අහුවෝ අවිද්‍යාව කියන්නේ මොකක්ද? තියෙන දේ දකින්නවා තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා කියන එකයි අවිද්‍යාව කියලා ඕගොල්ලෝ කිව්වෝ කවුරුහරි තර්ක කරලා බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියලා පෙන්වන්නේ දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන කියලා. එතකොට මාත් ඒ අර්ථය සඳහාමයි කිව්වේ කියලා මේක පෙන්වන්න ගල්පල ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ. ඒ අර්ථයට තියෙන දේ දකින්න දකින්න දේ තියෙනවා කියලා කිව්වේ දුක දන්නේ දුකේ ඇතිවීම දන්නේ නිරෝධේ මාර්ගය දන්නේ කියලා කිව්වේ එකම තැන අර්ථය එකයි. පද බෙන්දෙන විතරයි වෙනස්. දකින්න දේ තියෙනවා තියෙන දේ දකින්නවා කියන මේ මානසික මට්ටම චතුරාර්ය සත්‍ය නොදන්නවා කියන එකක් වචන වෙනස් අර්ථයකයි. එකම තැන. මේ කියන්නේ. ඒ හින්දා දැන් අවිද්‍යාව හඳුනා ගන්න පුළුවන් හැමෝටම ජීවිතේ නේද? පුළුවන්ද යම් පමණකින් හරි. තව පැත්තකින් ගත්තොත් අවිද්‍යාව කියන්නේ වෙන මොකක්ද අපේ ජීවිතය කියලා පෙන්වන්නද කියලා. අවිද්‍යාව කියන්නේ මොකද අපේ ජීවිතේ? ඇයි අපිට අපි විද්‍යාවක හිටියම ජරා මරණ තියෙන්න පුළුවන්ද අපේ ගාව? බැහැ. අවිද්‍යාව කියලා අමාරුවෙන් කතා කර කර ඉන්න ඕනේ නැහැ. අත උස්සන්න වෙන්නේ මොකද? මාව දකින්න කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද? මේ අපිව දකින්න කියන්නේ අද දවසේ. එතකොට ඒ තමයි හොඳම සාක්ෂිය. එතකොට අපිව දකින්න කියනකොට ඒක අර්ථ දක්වලා පෙන්වන්න මට ලෝකේ පේන්නේ මෙහෙමයි. මෙහෙම පේන තැනක මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙන්නේ. කියලා උන්න විස්තර කරලා දෙන්න. දැන් අපිට ඕනේ වෙනවා නිරෝධයේ මාර්ගයයි දෙක. තව පැත්තෙන් ගත්තොත් විද්‍යාව හොයාගන්න ඕනේ දැන්. දැන් අපි දැක්කා ජරා මරණ දුක අනුපිළිවෙලින් ඇවිල්ලා අවිද්‍යාවට අවිද්‍යාව තිබුණු ජරා මරණ කියන ධර්මතාව දෙක ඇති වෙන හා නැති වෙන හැටි දැක්කා. දැකලා අවිද්‍යාව කියන එකත් හඳුනාගත්තා ජීවිතේ. මෙන්න මේව පේන මට්ටම අවිද්‍යාව හැම වෙලෙම උපමාවක් හම්බුණා. අද අපිට මෙච්චර කල් ගෙවුණු මට්ටමයි අවිද්‍යාව කියලා හම්බුණා. දැන් ওই ටික තේරුණානේ දුකෙන් ගල අවිද්‍යාව කියන තැන දක්වා ඇවිල්ලා දුක තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා කියලා හම්බ වුණා අවිද්‍යාව තිබුණොත් දුක එනවා කියලා වෙන් වෙන්න බෑ මිදෙන්න ක්‍රමයක් නැහැ කියලා ආවා ඊට පස්සේ අවිද්‍යාව කියන්නේ මෙන්න මේ ලක්ෂණයටයි කියලා හඳුනාගත්තා ඒ කියන්නේ ඒක මම කතා කරන දේ තුළ පුදුමාකාර වටිනාකමක් තියෙනවා හොඳ තීක්ෂණ වහගන්න ඒ කියන්නේ ජීවිතයේ ඇත්තටම අනුන්ගේ ඇදහිීමකින් තොරව මම දුකෙන් මිදෙන්න මෙන්න මේ ටිකයි මට කළ යුත්තේ කියලා Tamanටම ඕන එනවා මේ ටික හරියට අහගෙන තේරුම් කරගත්තොත් ආමුදුනේ අපි භාවනා කරනවා මොකද්ද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ ඔය කතා මුකුත් ඕනේ මේ කතා ඔක්කොම ටික අහන්න ඕනේ කරන්න ඕනේ භාවනා කරන හැටි ඉගෙන ගන්න වෙන්නේ තිල් රකින්න හැටි ඉගෙන ගන්න වෙන්නේ විදර්ශනා කරන් ඉගෙන ගන්න වෙන්නේ ඕගොල්ලෝ හරියට චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තම් චතුරාර්ය සත්‍ය හරියට දැනගත්තොත් දැනගත්ත දේම දැනගත්ත දේ අනුව මෙනෙහි කිරීම දැක ගන්න හේතුයි දැකගත්තා කියන්නේ පරපත්ති රහිතයි ditthi සම්පන්නයි ඉස්සෙල්ලා දැක ගන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මංගම ප්‍රතිපත්ති සෝතපත්ති අංග සෝවාන් ඵලයට පැමිණෙන්න තියෙන අංග ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්මය ලැබෙනවා. අපිට මේ ක්‍රමයේ ඉස්සරහ ගන්නවා. ඊට පස්සේ යෝනිසෝ මනසකාරේ අහගත්තු දේට අනුව හිතනවා. කොළඹ පැත්තට යන්න ඇඩ්‍රස් එක ඉල්ලගෙන මාතර පැත්තට ගියාට හරියන්නේ නැහැ. ඇඩ්‍රස් එක ඉල්ල ගත්තාම යන්න. එතකොට ඒ හින්දායි මම මේ නැවත නැවත එකම දේ කියන්නේ. එතකොට අවිද්‍යාව ජරා මරණයෙන් ඉඳන් අවිද්‍යාවට ගවේෂණය කිරීමෙන් ලැබුණේ ජරා මරණ කියලාවත් අමුතුවෙන් එකක් නැති කරගන්න බෑ. මැදින් තණ්හාව කියලා වෙන් කළ එකක් විතරකුත් නැති කරගන්න බෑ. මේවා එකින් එකට එකින් එකට දන්වල් කුරුක් වගේ සම්බන්ධ වෙලා ඇමිනිලා තියෙනවා අවිද්‍යාව කියන තැන දක්වා. අවිද්‍යාව කියන තැන හෙල්ලෙන්නේ නැතුව එතන දුරු නොවේ මෙහි කිසියම් දෙයක් කරන්න බෑ කියන තැන උත්තරේ අපිට ආවේ මේක. ඊට පස්සේ ඒ අපි කවදා හරි දවසක මිදෙන්න ඕනේ නැති කරන්න ඕනේ විනාශ කරන්න ඕනේ ඒ අවිද්‍යාව මොකද්ද අපේ ජීවිතේ කියලා ඒ අවිද්‍යාවත් මම හඳුනලා දුන්නා මෙන්න මෙහෙම පේන මානසික මට්ටමටයි අවිද්‍යාව කියන්නේ කියලා. තේරුණා. දැන් මේ බස් පිඟාන අතට බෙදලා දෙනවා වගේ වැඩක් කරන්නේ නුවණක් තියෙන කෙනෙක්. දැන් ඊගාවට ඕනේ විද්‍යාව කියන එක හොයාගන්න. මොකද විද්‍යාව තිබුණොත් නිවන් දකින්න කියලා ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා. ඉපදීම නැතිනම් ජරා මරණ නිරුද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනද? නෑ. භවය නැති වුණොත් ඉපදෙන්නේ නැතුව ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ උපාද තණ්හා උපාදානේ නැතිව භවය නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ ඕනේ මේ විදිහට අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංඛාරය නිරුද්ධ වෙන්න විඤ්ඤාණ නිරුද්ධ වෙන්න ජරා මරණ නිරුද්ධ වෙන්න ප්‍රාර්ථනාවනේ ඕනේ නිවන් දකින්න කියලා ප්‍රාර්ථනාවනේ නෑ ඔගොල්ලෝ නිවන එපා එපා කියන උදේට නැගිලා නිවන් දකින්නත් එපා දවල්ටත් එපා හවසටත් එපා කියන්නේ හැබැයි අවිද්‍යාව නැති වෙන විදිහට බලන්න ඒත් ඔගොල්ලෝ නිවන් දකින්න බුරුලගේ කිරි පෙරුණු පැටවෙක් ඉන්න බුරුලේ කිරි පෙරුණු දෙනෙක් ගාවට ගිහලා කිරි එපා එපා කියලා දොවන්නොත් ඒ තම වෙනවා. එපා කියනවා කියලා නතර වෙන්නේ නැහැ. ඒ බුරුලේ කිරි තියෙනවා. කිරි දෝනෝය එපා කිව්ව තම වෙනවා. මොකද කිරි ලැබෙන්න සුදුසුදර ලැබෙනවා. උදේට නැගිටලා නිවන් දකින්න නම් එපා. හවසට කියන්නේ නිවන් දකින්න නම් එපා. හැබැයි අවිද්‍යාව කියන එක හොයාගෙන ඒකට ප්‍රතිවිරුද්ධව බලන්න. විද්‍යාව හොයාගන්න අපිට දැන් හරි පහසුයි. අවිද්‍යාව හොයාගත්තා. දැන් අපි අවිද්‍යාව හොයාගත්තා. හඳුනගත්ත විදිහට කෙටියෙන් අවිද්‍යාව ගැන කියන්න බලන්න මට. ගත්තොත් නෙවෙයි අපිට පේන මට්ටම අපිට පේන සිද්ධියම මේ. මේක තමයි අවිද්‍යාව. විද්‍යාව කියන්නේ උකට අනිත් පැත්ත. එච්චරයි. හැම වෙලාවෙම ලෝකේ අනිත් පැත්ත ලෝකෝත්තර. යමක් නම් අවිද්‍යාව අවිද්‍යාවට අනිත් පැත්තයි විද්‍යාව. එහෙනම් විද්‍යාව කියන එක දකින්න ඕනේ කොහොමද? දැන් අවිද්‍යාව තියෙන දේ පේන්නේ පේන දේ තියෙන්නේ කියන්නේ විද්‍යාව තමයි පේන දේ පවතින්නේ පවතින දේ පේන්නේ. පොඩ්ඩක් මාරු කරන්න තියෙනවා. ඔය තුල තියෙනවා අනන්ත සංසාරේ මහා දුක්ඛන්දක නිවීම තියෙනවා. ඕක විස්තර කරලා දෙන්න. දැන් විද්‍යාවට තියෙන්නේ මොකද්ද? පේන දේ පේනවා නෙමෙයි, තියෙන දේ පේනවා නෙමෙයි. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ. ඔච්චරයි වෙනස් කරගන්න තියෙන්නේ. එතරින්ද මෙතනට. පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන මේ මානසික මට්ටමේ ඉඳලා මේ පේන දේ පවතින්නේ පවතින දේ පේන්නේ නැහැ කියන තැනට මනස වෙනස් කරගන්නයි තියෙන්නේ. නිවන් දකින්න කියලා දෙන්න මුකුත් කරන්න ඕන. ඉබේම වෙන්න තියෙන ඔක්කොම අපි ක්‍රමය දන්නේ නැති වුනහමයි අපිට ඔක්කොම අමාරු. අපි කියමුකෝ බුදුරජාණන් වහන්සේගේ කාලේ 120 වයස ගිහිල්ලත් මහාන වෙච්ච භාවනා කරපු අය නුබෝධවසකින් රහත් වුණා. අද 120 නෙමෙයි අවුරුදු 20 තරුණයෝ වුණා. මෙච්චර උත්සාහවත් වෙනවා. අඩු. ඒකට වඩා අපි හිතන්නේ ස්කන්ධ ධාතු ආයතන පටිච්චසම්පාද ඉන්ද්‍රිය මේ මේ හැම එකක්ම එකක් එකක් ගන්න පටිච්චසම්පාදේ ගත්තොත් ජරා මරණ ගැන ජාතිය ගැන භවය ගැන උපාදානය ගැන තණ්හාව ගැන වේදනා ගැන මේව හොඳට ඉගෙන ගන්න ඕනේ ඈ එතකොට ආශ්‍රව ඕක යෝග දන්ත නීවරණ කෙලෙස් මේව ඔක්කොම දුරු කරන්න ඕනේ. ඈ මේව ඔක්කොම ඉගෙනගෙන දුරු කළා වඩලා මෙව කරන්න ගියොත් නිවන් දකින්න තියා ඒ ටික ඉගෙන ගන්නවා ජීවිතේ මගේ. නමුත් ඕව බොරු නෙමෙයි ඇත්ත. මේ එකක් කරනකොට සියල්ලම අවබෝධ වෙන සාසනයක්. එක දෙයක් කරනකොට වැරදි ඔක්කොම අතහැරෙන සාසනයක්. මොන තරම් කෙලෙස් තිබුණත් ආශ්‍රව තිබුණත් අකුසල තිබුණත් නීවරණ තිබුණත් ඔක්කොම දුරු කරන්න එක මගයි තියෙන සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි සහ විද්‍යා විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධ. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාවක් විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඒ සම්මා දිට්ඨිය විතරයි වැරදි ඔක්කොම අතහරින්න තියෙන එකම. ඊට පස්සේ නිවැරදි ඔක්කොම ගන්න තියෙන්නේ ওই සම්මා දිට්ඨිය විතරයි. එක සම්මාදිට්ඨිය නැමති එක ධර්මයේ හොයාගෙන ඒක වඩනකොට අතහරින්න තියෙන ඔක්කොම කෙලෙස් ධර්ම අතහැරේ. වැඩෙන්න ඕනේ ඔක්කොම කුසල ධර්ම වැඩේ. අපි දක්ෂ වෙන්න ඕනේ ඔක්කොම වැරද්ද අතහැරලා ඔක්කොම නිවැරද්ද ලැබෙන ඒ එකම ක්‍රමය මොකද්ද කියලා. මොනවා හරි බොහෝ දේ කරනවට වඩා බොහෝ මහන්සි වෙලා හරි ඒ එක දේ හොයාගත්තොත් හොඳයි. බුදුරජාණන් වහන්සේ කාලෙදී එක ස්වාමීන් වහන්සේ නමක් හිටිය සවැත් නුවර හරියම ශ්‍රද්ධාවන්තයි. ඉතින් මේ ඉතින් මේ උපාසක මහත්තයා බණ අහලා අහලා කල්පනා වුණා මේ අහගත් ධර්මයේ හැටියට නම් ගිහි ගෙදර ඉඳලා ඉතින් මෙයා පොයට සිල් ගන්නවා, දාන පින් කරනවා, හරි බොහොම ශ්‍රද්ධාවන්ත උපාසක මාත්. ගිහි ගෙදර ඉඳලා නම් අප්‍රමාදීව කටයුතු කරන්න බෑ එච්චරට සම්බාධ සහිතයි. නිවන් දකින්න අප්‍රමාදීව කටයුතු කරන්න මහාන වෙන්න ඕනේ කියලා. දැන් මහාන වුණා. මහාන වුණාම ශාසනයේ හැටියට තියෙනවා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කියලා පැවිදි කරන ස්වාමීන් වහන්සේ බන්ධහන් කියලා දෙනවා උපාධ්‍ය ස්වාමීන් වහන්සේ. ආචාර්ය වහන්සේලා දෙකට තුනට බෙදෙනවා විනය උගන්වන ආචාර්ය වහන්සේලා ධර්ම උගන්වන ආචාර්ය වහන්සේලා අභිධර්ම උගන්වන ආචාර්ය වහන්සේලා. ඉතින් ඒ කාලෙදී දැන් මෙයක් මහණ වුණාම දැන් මෙයක් වහන වෙච්ච කෙනා ඉතින් ධර්ම විනය ඉගෙන ගන්න ඕනේ සාසනේ. දැන් ධර්මය ඉගෙන ගන්න විනය ඉගෙන ගන්න ආචාර්ය වහන්සේලා ගාට යනවා. ධර්මය ඉගෙන ගන්න ගියාම ඒ ගුරු හාමුදුරුවෝ මේ මේ දේවල් කටපාඩම් කරනවා මේ මේ ටික පාඩම් දෙන්න ඕනේ මේ මේ මේ මේවා ඉගෙන ගන්න ඕනේ කියනවා. විනයාචාර්යන් වහන්සේලාට ගියාම මේ සීලය මේ සීලය මේ මේ විදිහට තියෙනවා පස් ආකාරයක් හතර ආකාරයක් මේ විදිහට රකින්න ඕනේ. උපසම්පදා සීලය මේ විදිහටයි. ඊට පස්සේ ධර්මාචාර්යන් වහන්සේ සමාධිය ගැන ප්‍රඥාව ගැන කියලා දෙනවා. දැන් මෙයා කල්පනා කළා මම වැඩ අඩු කරගන්න කියලා මේ වැඩවලි කියලා ගිහි ගෙදරින් ආවේ. ඉස්සරහම භාවනා කළා. දැන් ඒ ටික කරන්නවත් මට වෙලාවක් නැහැ. මේ නිවන් දකින්නවා තියා මට හැරෙන්නවත් ඉඩමදි. අනේ මේක නම් මට කරන්න පුළුවන් එකක් නෑ. මෙච්චර සිල් රකින්න කොහොමද මම? ඇයි දැන් සීලේ ප්‍රභේද පෙන්වනවා පෙන්වනවා පෙන්වනවා පෙන්වනවා පෙන්වන මෙන්න මෙන්න මෙච්චර ඈ සීලයක් තියෙනවා මෙච්චර සිල් රකින්න කොහොමද මම? එහෙම සමාධි වඩන්නේ කොහොමද? එහෙම ධර්මයේ ඔක්කොම මම ඉගෙන ගන්න කොහොමද? මට මතක හිටින්නෙත් නෑ. මම ආපහු යනවා ගෙදර ගිහිල්ලා පරණ විදිහටම සිල් අරගෙන පින්වත් දහමකුත් කළා ටික ටික භාවනා කරනවා කියලා. එපාර බුදුහාමුදුරුව දැකලා කතා කළා. ඒ කිව්වහම ස්වාමීන් වහන්සේ මහන්සම මගේ කාලෙදී හිතාගෙන ආවේ අප්‍රමාදීව සාසනය හැසිරෙන්න. නමුත් මේ ආවම අතපය දිගරින්දත් මේ වගේ කියලා හිතෙනවා මං ආපහු ගෙදර යනවා. මහා හොඳ උඹට හිත රැක ගන්න විතරක් පුළුවන්. ආ ස්වාමීන් මට ඒක නම් පුළුවන්. එහෙනම් ගිනි ඉගෙන ගන්න ඕනෙත් නැහැ. බණ ඉගෙන ගන්න ඕනෙත් නැහැ. හිත විතරක් අනේ ස්වාමීන් එකක් නම් මට පහසු. මම එකක් කරා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ අප්‍රමාදී මුකුත් නැහැ හිත රකින්න දැන්. නබෝ දවසකින් රහත් වුණා. හරිද? ඉතින් ඒ වගේ අපිටත් වෙන්නේ ඕක දැන් මේ එකම තැන සිල් රකින්න සමාධි වඩන්න සමාධිය කිව්වහම අපි සමත කමඨහන් ගැන ඒක දේවල් විදර්ශනා කරන්න ගියාම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පදාය ඒවෙන් දෙක එක පරියායන් ගැන හිතනවා අහනවා කියනවා ඒක කාවක වගේ ඒකිනුත් ටිකක් කරනවා මේකිනුත් ටිකක් කරනවා අන්තිමට අපි ගාව හැදිලා තියෙන මනස මොකද්ද කියලා අපිටවත් තේරෙන්නේ නැති මට්ටමට ඇවිල්ලා. ඉතින් දැන් මේක ඔක්කොම පැත්තකින් දාන්න දාන්න කියන්නේ දැන් හරියට තේරුම් කරගන්න ඇත්තටම කරන්න ඕනේ මොකද්ද කියන කාරණාව. එච්චරයි ඕනේ. එක දෙයයි කරන්න තියෙන්නේ. එක දෙයක් කරනකොට අයහපත ඔක්කොම අතහැරෙනවා. ඔක්කොම යහපත ලැබෙනවා. බොහෝ දේ කරන්නේ නැතුව එකම දෙයක් කර කර ඉඳ කරනකොට ඔක්කොම අයහපත අතහැරලා ඔක්කොම යහපත ලැබෙනවා නේද? අමාරුද අපිට? පහසු නේද මොන විදියකට හරි උත්සාහවත් වෙවි හරි ඒක කරන්න පුළුවන් නේද? එහෙනම් එකම එක දෙයයි තියෙන්නේ. මොකද්ද? තියෙන දේ දකින්නවා දකින දේ තියෙනවා කියපු වෙනුවට අද ඉඳන් බලන්න උත්සාහවත් වෙන්න පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ නැහැ කියලා. මම ඒක බලන්න ක්‍රම කියලා දෙන්නම්. ඒ සඳහායි ওই ධාතු ස්වභාවය ඔය සතර සතිපට්ඨාන එහෙම පෙන්වන්නේ මේ දර්ශනය ගන්න. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියන එක ඔප්පු කරලා දෙන්නයි ඒක ගන්නයි ওই භාවනා ක්‍රම තියෙන්නේ. ඒවත් මම කියලා දෙන්න. අද ඉතින් මාරු කරගන්න තියෙන්නේ අහන සද්දේ තියෙන දේ ඇහෙනව නෙමෙයි, ඇහෙන දේ තියෙනව නෙමෙයි. දැනෙන ගඳ සුවඳ තියෙනවා නෙමෙයි තියෙන ගඳ සුවඳ තියෙන දේ දැනෙනවා නෙමෙයි දැනෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ මේ දැනෙන රස තියෙනවා නෙමෙයි තියෙන දේ දැනෙනවා නෙමෙයි. කායත හැපෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ හැපෙන්නේ නැහැ. හැපෙන දේ තියෙන්නේ නැහැ තියෙන දේ හැපෙන්නේ නැහැ. හිතන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ හිතෙන්නේ නැහැ. ඔක්කොම අනිත් පැත්තට මාරු කරගන්න තියෙනවා. ඔච්චරමයි තියෙන්නේ ඵලය කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ යම් දවසකදී අද අපිට තියෙන දේ පේන්නේ පේන දේ තියෙන්නේ කියන මේ මට්ටමටත් වඩා 10000 ගුණයක් මේට වඩා හොඳට පවතින දේ පේන්නේ පේන දේ පවතින කියන තැන ජීවිතේ වෙනවා. එදාට කල යුතු කිසිම දෙයක් මම ඕක තව ටිකක් සරල උපමාවෙන්ම පෙන්වන්න මේ දෙකේ වෙනස මොකක්ද කියන එක මම අර කතා කරන මිරිඟු උපමාව ගන්න දැන් මිරිඟුව නිසා අපිට ජලය වගේ පේනකොට ත්‍රිසංගත සතෙක් හිතන්නේ පේන ජලය වගේ පේනකොට මේ පේන දේ තියෙනවා එතන තියෙන දේ පේන්නේ කියලා. ජලය වගේ පේන එක තියෙනවා කියලා හිතන්නේ. එතන තියෙන දේ ගැනයි මේ තියෙන දේ පේන්නේ කියලා හිතන්නේ. එහෙම දකුණට තියෙන අවාසිය තමයි වතුර පිපාසයක් ඇති වුණොත් මොකද වෙන්නේ? පිපාසයක් ඇති වෙනකොට ඇයි මේ පේන ජලය තියෙනවනම් තියෙනවනම් දුවන්නේ නැතුව ඉන්නවද? දුවනවා. ඔයාලට හොඳටම බඩගිනි වුණොත් කෑමකුත් තෙවුනොත් අත නොදා ඉන්නවා. දවස් ගානක් උඩටම බඩගිනි. කිසිම අයිතිකාරයෙකුත් නැහැ. කෑම පිගානකුත් තියෙන හොඳට. අත නොදා දීද ඔයගොල්ලෝ? දන්නේ නැද්ද? ඒ වගේ හොඳට පිපාසය ඇති වුණොත් පේන වතුරක් තියෙනවනම් තියෙන වතුර වලක් පේනවනම් දුවන්නේ නැතු ඉඳීද අනිවාර්යෙන් දුවනවා මෙහෙම දුවන එකෙන් වෙන අවාසිය තමයි එයාට වතුර නැති මිරිඟුව පිටිපස්සේ දිවීමෙන් වතුර ලැබෙන්නේ නැහැ වතුර හොයාගන්න තියෙන බවත් නැති වෙනවා ඒ තරම් අභාග්‍යයකට එයාපත් උනේ මොකක් නිසාද ඒ ඒ ජීවිතේ ඒ විතරක් නෙමෙයි ඒ ජීවිතයේද සුවක් සුමුසක් ලබන්නේ නැහැ පිපාසයක් වැඩි වෙනවා වතුර හොයාගන්න තියෙන තැනක් නැති වෙනවා ඒකම කර්ම නිමිත්ත වශයෙන් වතුර කියන එකට රැවටිලා ඒකම මරණාසන්න මොහොත නිමිත්ත ඇතුළේ ආයෙත් උපදිනවා මෙලෝ පරලෝ දෙකෙන්ම දුක් විඳිනවා ඉවර නෑ ඒ වතුර නොලැබිච්ච කමින් ඉවර නම් ඒ ජලය කියලා දැකපු එකේ රැවටිලා දුවන එකේ එච්චරයි ඉතින් ඒ මරණය පස්සේ හරි නිදෙන්නේ ඉවර නෑ දුක මෙලොව කරන්නේ පරලොව දුක් විඳින්න වෙනවා. ඒ අරමුණේම ඒ අරමුණේම අපි දකිනකොට අපිට නුවණ යෙදෙනවා ඒ අරමුණේ. මිරිඟුව නිසා ජලය වගේ පේන්නේ අපිට. අපි බලනවා මේ පේන දේ තියනවා නෙමෙයි තියෙන දේ පේන්නේ. මිරිඟුව වගේ නලියන දෙයක් නොතිබුණා නම් ජලය වගේ මේ පේන්නේ නැහැ කියන්නේ මෙහෙම පේනවා නම් මෙහෙම නලියන ස්වභාවයකුත් තියෙන්න ඕනේ. නමුත් එතන තියෙන දේ අපිට පේනවා. නෑ නුවණින් තමයි දන්නේ මිරිඟුව කියලා. මිරිඟුව හැට පේන්නේ අපිට පේන්නේ ජලය වගේ පේන දේ තියෙනවා. නෑ. පේන දේ තියෙනවා නෙමේ තියෙන දේ පේන්නේ. අරය දැක්කේ පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියලා ඒකේ විපාකය වුණා මෙලවත් විපාකයක් වැඩි වෙලා යහපත වතුරෙනුත් අතහැරිලා පරලොක් දුකට පත් වුණා. අපි බොරුව පිටිපස්සේ දුවන්නෙත් නැහැ වතුරක් හොයාගන්න ඉඩක් තියෙනවා මරණයෙන් පස්සේවත් යන්න එහෙම නිමිත්තකුත් නැහැ. හැමතැනම අපිට යහපතක් වෙලා. ඒ ඔක්කොම යහපත වෙන්න අපි කලේ මොකද්ද? චූටි දැක්මක වෙනසක් විතරයි. පෙනෙන දේ පවතින්නේ නැහැ, පවතින දේ පේන්නේ නැහැ කියලා විතරයි අපි දැක්කේ. අරයා පෙනෙන දේ පවතිනවා පවතින දේ පේනවා කියලා විතරයි දැක්කේ වෙන්න තියෙන ඔක්කොම අයහපත උනා. ඔන්න ඔය සිද්ධිය තමයි නිරුද්ධයේ මුවාට වෙච්ච දේ තමයි මේ මට්ටමේ අපිට වෙලා තියෙන්නේ දැන්. පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියලා හිතාගෙන අපි ඉන්න හින්දා අපි මෙහාට පනිනවා. ඕගොල්ලෝ විශ්වාස කරනවද පිපාසයක් ඇති වෙලා පිපාසයක් ඇති වෙලා මිරිඟුව පිටිපස්සේ වතුර බොණ්ඩ තිරසංගත සතෙක් දුවනවා නම් මුවේ වගේ සතෙක් ඒ දුවන එකයි මේ ඉදිරියෙන් පේන දේ ගන්න මෙහෙම අත දාන මාය අතර වෙනසක් නැහැ කිව්ව පිළිගන්නවද එකම දේ කරන්නේ අපි දන්නේ නැවට අපි මෙච්චර මෝඩයි කියලා අර සතාගේ මේ මෝඩකමට දුක විඳපේක පුදුමයක් නෙමෙයි. අපේ මෝඩකමට අපි දුක් විඳින එක පුදුමයක් නෙමෙයි. මෝඩකම අපිට හුරු වෙලා හින්දා මෝඩකම අපේ ජීවිතේ වෙලා හින්දායි අපිට මේකේ බර නැත්තේ. පේන දේ පවතිනවා පවතින දේ පේනවා කියලා පේන දේ ගන්න දුවන මුවයි මෙහෙම අත දාන අපි අතර වෙනසක් නැහැ. ඒකයි පේන දේ ගන්න මෙහෙම අත දාන තාක් ජරාමරණ දුක හිස් නැහැ. ගන්න අත දාන්න ඕනේ පේන දේ දිහා බලන්නේ ඇති. මේ ඇහින් බැලුවා නම් ඇති. මේ ඇහැ තරම් අහාපත කරන දෙයක් හැබැයි නුවණක් නැති කෙනාට ඊට වඩා දෙයක්. හැබැයි නිරිඟුයි. ඒ නිරිඟුවමයි ඒ ජලයමයි නුවණ තියෙන අපිට මිදෙන්න හේතුුනේ නේද? බැඳෙන්න හේතුනේ තිරසංගත සතාට ඒ ඇහැමයි ඒ රූපෙමයි ඒ පේන දෙයමයි. මිදෙන්න හේතුනෙත් අපිට ඒ රැහැමයි ඒ රූපෙමයි ඒ නිමිත්තමයි. නුවණ ඇති නැතිකම මත. මෙදින්දි කියන්නේ සම්මාදිටි නුවණ කියන එකේ පොඩක් උපදවා ගන්න විතරයි බුදුදහම තියෙන්නේ. බුදුදහමේන ප්‍රඥාවෙන් කෝටි කෝටි ගණනකනොත් පොල් කෙන්ඩක් තරමු චුට්ටක් තිබුණා නම් ඒත් ගොඩ යන්න පුළුවන්. එච්චරට වස්තුවක් පඤ්ඤා නරාණ රතන ප්‍රඥාව මිනිසට රත්නයක් කියලා කියන්නේ. බුදුදහම මහා රන් ආකරයක් නම් ඒ රන් ආකරෙන් අබෑටෙන් 1000න් පංගුක තරම් රන් කැලක් තිබුණත් අපි ගොඩ. ගෑවිච්ච ගෑවිච්ච තරම් රත්තරන් රත්තරන්මයි. ඒ තරම්වත් අපිට නුවණ නැති හින්දායි ඒ කියන්නේ ලෝකෝත්තර නුවණ ඒ තරම් චුට්ටක් හරි උපන්නොත් ඒක දළු දානවාමයි බීජයක් තියනවා දැන්. අද එහෙම බීජයක් තිබුණොත් රන් ආකාරයක් වෙලාම තමයි නතර වෙන්නේ. එහෙමවත් බීජයක් අපි ගාව තිබුණේ නැති හින්දා රන් කියන නාමයක්ම නොතිබුණු හින්දායි මෙච්චර කාල සසර එන්න උනේ. ඒ හින්දා දැන් අපිට කරන්න තියෙන දේ තමයි පවතින දේ පේනවා, පේන දේ පවතින වෙනට වෙනස් කරන්න. දැන් මිරිඟුවේදී තිරංගත සතා වගේ අපි මොකද කරන්නේ පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියලා දුවනවා තියෙන දේවල් ගන්න මේ මේ දුක පිටපත් හති දාලා දාලා දාලා මරන මේ ලෝකය කවදාවත් තෘප්තිමත් වෙලා විපාදේ සංසිඳුරද මැරෙන්නේ කියලා බලන්න දේපොළ වස්තුව හරක බාන ගෙනල්ලා දාන මුදල් ගෙනත් දෙන්න විපාදේ සංසිඳෙයිද කියලා බලන්න කෝටියක් ලක්ෂයක් දහහක් කෝටියක් ප්‍රකෝටියක් රත්තරන් මාල වලලු ගෙනත් දෙන්න ඇති වේද කියලා බලන්න කාර් බස් වාහන ගෙනල්ලා දෙන්න ඇති වේද කියලා බලන්න. දේ කුඹුරු ඉඩකඩම් අක්කර 100 200 1000 ගෙනත් දෙන්න ඇති වේද කියලා බලන්න. මොහොත පිරෙන්නේ කවදාවත් කොච්චර වතුර ගැලුවත් මිනිස්යාගේ තණ්හාව පිරෙන්නේ කවදාවත්. ඕකට හොඳ කාරණාවක් පෙන්වනවා මහා මන්ද දත්ත ජාතකේ. ඒක බලා ගන්න මට ඒක කියන්න බෑ. යමක් එකතු කරලා ලෝකේ සෑහීමකටපත් වෙන්න උත්සාහවත් වෙනවා නම් ඒකට හොඳ නිදසුනක් දෙනවා මහා මන්ද දතු රජුලෝ හොඳ පණිවිඩයක් කියලා නැරෙන්නේ ලෝකේ. මේ එතකොට අපිද නිරුභ පිටපස්සේ දුවන්න පිපාසය සංසිඳෙන්නේ නැහැ කවදාවත්. කිසිම දෙයකින් සෑහීමට පත් වෙලා තියෙනවද සෑහීමට පත් වේද කියලා බලන්න. පත් වෙන්නේ එතකොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කියන්නේ නිරුභයේදී අපේ මට්ටම. දැන් නිරුගේ තිරසංගත සතාගේ මට්ටමේ තමයි අපි ඉන්නේ. ඒකයි නිරුගෝපේ මේ ජලය කියලා නිරුගෝ පිටපස්ස දුවලා එයා පිපාසය සංසිද්ධව ගන්න නැහැ වගේ. අපි මේ දකින්න අහන දේවල් ගන්න ගිහිල්ලා පිපාසය සංසිද්ධව ගන්න නැහැ. දැන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිරුගී උපමාවේදී අපි හිටපු දන වගේ මෙතනදී පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ නැහැ කියන ඥාන දර්ශනය තියෙනවා. ඒ හින්දා මේ දකින දේ ගන්න අත දාන්නේ ගහපු කෙනාට ගහන්න යන්නේ ඒ හින්දා. පේන දේ අල්ලන්න එහෙම යන්නේ අන්තිමට අපි කතා කරන්නේ රහතන් වහන්සේ රූප තණ්හාව නැහැ කියලා. පේන දේ අල්ලලා මෙහෙම ගන්න හදන පමණකින් තණ්හාව. රහතන් වහන්සේලාට එහෙම තණ්හාවක් නැහැ. ඇයි? ඇයි රහතන් වහන්සේලා තණ්හා නැති වුනේ මොකක්ින්ද? දැන් හොඳට බලන්නකෝ නිරුගෝදි නැහැ. දකින්නකොට අපිට ජලයේ තණ්හා වෙනවද? තිරසංගත සතාට කියයි ඒ තදා වතුරට තණ්හාවෙන් යුක්තයි කියන. මිරුඟ ජලය වගේ පේනකොට වතුර තියෙනවා කියලා තණ්හාවයි වතුරට නේ. ඒ සතා වගේ අපි වතුරට තණ්හා කරනද ඒ මිරුඟි? නෑ වතුර නෑ හිස් බව දැකලා තුච්ච බව දැකලා ශුන්‍ය බව දැකලා තණ්හාව නැති වෙලා නේ. ඒ වගේ අද අපි ගෙවල් දොරවල් රන් රෙදි මුතු මැණික් දකින හින්දා මිරුගේ ජලය දකින්නවා වගේ දකින්න හිඳ තණ්හාව. තාතන වහන්සේලා එහෙම දකින්නේ නැහැ. ඒවා හිස්සින්ද, ශූන්‍යින්ද, තුච්චින්ද තණ්හාවක් නැහැ. මේ ධාතුව දකින්නවා ධාතුව නිසා හිතට මැවිලා පේනවා කියලා දන්නවා. පේන දේ තියෙනව නෙමෙයි කියලා දන්නවා. එතකොට දැන් සම්මා දිට්ඨිය කෙටියෙන් ගත්තොත් ඇයි ඒකට විද්‍යාව කියලා කිව්වේ? එයා දන්නවා පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියලා දැක්කොත් මේව බැලුවොත් නිමිති හිටින්නේ නැහැ. එහෙම වුණොත් විඥානය පිහිටන්නේ නැහැ. එහෙම වුණොත් ජරා මරණ දුක නිරුද්ධ වෙනව නේද කියලා දන්නවා. පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියලා බැලුවොත් ජරා මරණ දුක එනව නේද කියලා දන්නවා. ඒ හින්දා මේ මේ දුක එන විදිහට බලන්නේ නැතුව මේ විදිහට බලනවා. බලනවා කියන සිද්ධිය තුල තියෙන චතුරාර්ය සත්‍ය දන්න බව. කෙනෙකුට චතුරාර්ය සත්‍ය දන්නවා නුවණ තියනවා කියලා කියන්නේ එයා ජීවිතේ යොදවන ආකාරය. ආයි මේ ප්‍රඥාව ගැන අපි දන්න විදිහට නුවණ අනුවණකම කියන්නේ අවිද්‍යා සංකාර විඥාන කියලා වචන ටික දන්න විස්තරයට නෙමෙයි. මම ඔයගොල්ලෝ දුකමාවක් කියන්නේ. පහනක් තියනවා නම් පළඟැටියෙක් වගේ සතෙක් පහන්ට පයින්. පුංචි ළමයෙක් ගාව තිබ්බොත් අත දානවා. ඇයි ඇයි අත දාන ඈ පිච්චෙන බව දන්නේ ඕගොල්ලෝ ගාව පහනක් තිබ්බොත් අත දානවද ඕගොල්ලෝ ඇයි අත දාන්නේ දන්නේ මේකට පිච්චෙනවා මේ ගින්න කියන්නේ පවිතුල් පවිතු ස්පර්ශයක් තියෙන්නේ මේකට අත දැම්මොත් පිච්චෙනවා ඒ හින්දා අත දාන්න හොඳ නැහැ. ඔහොම නුවණක් තියෙන හින්දායි මේ අත දාන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද? මේ නුවණ කියලා ප්‍රඥා චෛතසිකයක් ගෙදිලා මෙතන තියෙනවා. ඒ කියන්නේ නුවණක් තියෙනවා. ඒකයි අත දාන්නේ කියලා. ඕගොල්ලෝ හිත හිතා ඉන්නවද ඒවලදී? පහන කියන්න පවිතුයි පවිතු ස්පර්ශයක් තියෙන මේකට අත දාන්න හොඳ නැහැ. අත නොදා ඉන්න එක තමයි හොඳ කියලා හිත හිතා ඉන්නද ඉන්නේ? නෑ. මෙහෙම නුවණක් තියනවා කියන එක සහ අනුවණකම කියන එක विद्यमान වෙන්නේ අත දාන හා නොදාන කියන කම. නුවණ කියන එකද මෝඩකමද කියන එක චෛතසිකයකින් හිත හිතා ගන්න එකක් නෙමෙයි ජීවිතේ වුණාම. එයා කරන දෙයින් උයි විද්‍යමාන වෙන්නේ මෝඩද නුවණද කියන එක. අත නොදානවා කියන කමින් තියනවා මෙයා පිච්චෙන බව දන්නවා කියන නුවණ. එයාවත් දන්නේ එයාට නුවණ කියදිලා කියලා. නමුත් ඒ නුවණ නුවණ කියන එක ජීවිතේ වුණාම හිතන්නවත් ඕනේ නැහැ. ඕගොල්ලෝ කණ්ණාඩියේ පවුඩර් ගන්න යනවද? නැහැ. ඕගොල්ලන් ඡායාව කැඩපතර වටනහම තිරසංගත සතෙක් කැඩපතර ඡායාවක් නම් පයින්. මේ අපේම ඡායාව නේද මේ වැටලා තියෙන්නේ. මේකේ පුද්ගලයෙක් නෑ මම මගේ රූපවත් නෑ නේද මේක ඡායාව නේද කියලා ඕගොල්ලෝ හිතලා එහෙම හිතපු නිසාද පොදුන ගයි. එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ නේද? පවුරු නොගන්නවා කියන තැනින්ම තියෙන එයාට මෙහෙම නුවණක් තියෙනවා කියලා. ඒ නුවණ කොච්චර ජීවිතේ වෙලාද කියලා නම් එයාවත් දන්නේ නුවණ කියලා එකක් තියෙනවාද කියලා. රහත් වුණා කියන තැනත් ගණ්ඩ මෙහෙම අත නොදානවා කියන කමින්ම චතුරාර්ය සත්‍ය දන්නවා කියන එක තියෙනවා. පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන එක වචන ඕනේ මෙහෙම බලන්න මෙහෙම හැරිලා බලන සිද්ධියේ තියෙනවා මෙයාට බලන්න දෙයක් තියෙනවා තියෙන දෙයි බලන්නේ කියලා. දැන් ඕගොල්ලෝ දන්නවනම් එහා පැත්තේ තියෙන මිරිඟු වතුර වලක් නැහැ කියලා ඕගොල්ලෝ වතුර බලන්න ගිහින් හැරෙනවද? නැහැ. එහා පැත්තේ වතුර වල දිහා කියලා මෙහෙම බලනවා නම් බලන පමණකින්ම නැද්ද යාට බලන්න වතුර වලකුත් තියෙනවා එහෙ තියෙන වතුර වල බලන්න කියන එක තියෙනවද ඒ තුල එහෙම බලන සිද්ධිය තුල නැද්ද චතුරාර්ය සත්‍ය නොදන්නා කම තියෙනවා දැන් දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන වචන ඕනෙම නැහැ කිසිම දෙයක් ඕනේ නැහැ මේ බලන සිද්ධිය තුල මොඩකම විද්‍යාව කියලා කියන්නේ මෙහෙම නොබලනකම බලන්නේ ඒ ජලය නැහැ ඒ තියෙන්නේ මිරිඟුව අපි එහෙ බලන් ගියත් හිතට නෙපෙන්නේ ඒ නිසා මෙහෙ පෙනේ පේන දේ එහෙ තියෙනව නෙමෙයි කියලා නුවණින්ද බලන් දෙහෙ හැරෙන්නේ නැතිකම ඒකමයි නුවණ. ඒ තුල තියෙන දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං. මෙයා වචන ගන්න නැති ඒ ජාති දුක්ඛා ජරා දුක්ඛා ව්‍යාධි දුක්ඛ වචන ගන්නෙත් නැති. ජාති පත්‍ය ජරා මරණ භව පත්‍ය ජාති ඕල් වචන ගන්නෙත් නැති. නමුත් මෙහෙම හැරලා බලන්නේ කියන කම තුල ඔක්කොම ටික තියෙනවා. නැද්ද? එහෙනම් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා කරන්න තියෙන මොකක්ද? පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ නැහැ. කියන එක දකින්න. ඔන්න දැන් එක දෙයයි ඔයගලන්ට දුන්නේ කරන්න පුළුවන් නම් ජරා මරණ කියන තැන මිදෙන්න ඕන නම් ඕනේ මිදෙන්න එතන ඒක දෝගලන්ට බරක් කිරුවේ නෑ ඒක අනුපූර්ව ගෙනාවා අවිද්‍යාව කියන තැන දක්වා අවිද්‍යාව කියන එකයි මේ ජරා මරණ මූලය කියලා පෙන්වුවා. අවිද්‍යාව නැමැති මූලය නිසා ජරා මරණ නැමැති ධර්මතාවය හට ගන්නවා කියලා පෙන්වුවා. මේ මිදෙන්න ඕන නම් ඔය තන උල්පත තියෙන උඩ ඔය ගාලන්ද පටන් ගත්ත ගඟේ පාතින් අපි නැවතුවට හරියන්නේ නැහැ උල්පත තියෙන උඩ මෙන්න මෙතනයි වහන්න ඕනේ මෙන්න මෙතනයි ඔකේ ප්‍රබලය මූල කාරණාව මුල් හේතුව කියලා එතෙන්ට ගෙනහිල්ලා ඒ මූල කාරණාවත් විවර කරලා පෙන්වනවා කොළරොඩු අයින් කළ මෙන්න මෙතනයි මේ උල්පද තියෙන්නේ කියලා අවිද්‍යාව කියන්නේ මෙන්න මේකයි කියලා ජීවිතේ මම පෙන්වනවා දැන්. ඊට පස්සේ විද්‍යාව කියලා කියන්නේ ඒ අවිද්‍යාවගේ නිරෝධයටයි විද්‍යාව කියලා කියන්නේ විද්‍යාවයි අවිද්‍යාවයි දෙක එක ළඟ තියෙන්නේ කිසි වෙලාවක කිසිම තැනක කවමදාවත් විද්‍යාවයි අවිද්‍යාවයි දෙක එකට තියෙන. එහෙම කියන්න සුදුසු නැහැ. රායි දවාලයි දෙක එකට තියෙනවද? කිසිම දවසක බැරි වීමකින්වත් තියෙන්න දෙයිද? රායි දවාලයි දෙක එකට එහෙමනම් රෑ දවල් කියන්න ඕනේ නේද? දවල් නැතිකම තමයි රෑ කියන්නේ රෑ නැතිකම තමයි දවල් කියන්නේ මිසක. ඒ වගේ විද්‍යාව නැතිකමටම අවිද්‍යාව කියනවා අවිද්‍යාව නැතිකමටම විද්‍යාව කියනවා මිසක විද්‍යාව අවිද්‍යාව දෙක එකට තියෙන්නේ විද්‍යාව අවිද්‍යාව දෙක එකට තියෙන්න පුළුවන් රෑදවල් දෙක එකට තියෙනවා නා එහෙම ඒව නැහැ ඒ හින්දා විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධා විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව දැන් අවිද්‍යාව කියන එක පෙන්වුවා මම ඊට පස්සේ මම විද්‍යාව කියන එක පෙන්වුවා අනිත් පැත්තට පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ නැහැ කියලා මෙන්න මේකයි විද්‍යාව කියලා ඔය විද්‍යාව ගන්නකොට අවිද්‍යාවත් අතහැරේ. දැන් අවිද්‍යාව කියලා තමයි මේගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ අවිද්‍යාව කියන එක දැනගත්තොත් තමයි විද්‍යාව දන්නේ. විද්‍යාව දැනගත්තොත් තමයි අවිද්‍යාව දන්නේ. මේක වෙන් කරන්න බෑ. ඇයි? පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියලා බැලී යුක්ති මෙහෙම කියනකොට එයා දන්නවා මේ විදිහට බලන එක වැරදි හින්දායි මේක මෙහෙම බැලිය යුක්ති කියලා. පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන එක වැරදි කියන එක එයා දන්නේ මෙහෙම ඇත්තක් තියෙන හින්දා මේක වැරදි කියන එක දන්නවා. තේරෙනවද? මෙච්චර කාලයක් පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන එක වැරදි කියලා අපිට හම්බුන්නේ නැත්තේ. ඒකට ප්‍රතිපක්ෂයේ ඇත්තක් දැක්කේ නැති නිසායි. මෙහෙම ඇත්තක් නොදැක්කියයි අපි. හිතපු එක වැරදි කියලා දැක්කේ නැති නිසා. යම් කිසි කෙනෙක් අවිද්‍යාව දුරු කළා කියලා නම් ආ විද්‍යාව උපදවාගත්ත කෙනෙක් විද්‍යාව උපදවාගත්ත නම් අවිද්‍යාව දුරු කළ කෙනෙක්. එතකොට දැන් විද්‍යාව කියන්නේ මෙන්න මේකයි කියලා පෙන්වනවා. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ. විද්‍යාව උපන්නාම අවිද්‍යාව නිරුද්ධ වෙලා සංකාර නිරුද්ධ වෙලා ජරා මරණ දුකත් නිරුද්ධ වෙනවා. දැන් ඔය ඔක්කොම ටික අවිද්‍යා සංකාරනේ ඔක්කොමත් අතහැරෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්පෙන් ඉඳලා විද්‍යා විමුක්තියක් වෙනනම් ඒ ඔක්කොමත් ලැබෙනවා. කරන්න තියෙන එක දෙයයි ඇහැ වෙනස් කරගන්න. පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන දැන ගන්නවා. දැන් බණ භාවනා කරන සිල් රකින්න මොකද දැන් මේ හිතන්න අලුත්ෙන්ම ආපු ආධුනිකම විරදක් කියලා. ඔක්කොම අධ්‍යක්ෂින් ටික අතහරින්න. දැන් මේ ශාසනය ඉස්සෙල්ලාම අහගත්තා. අපි දැන් අහගත්ත දැන් මුකුත් අහව නැහැ. නැවුම් බවකම ඉන්න. ඒ කියන්නේ අපි මොනවා හරි දේවල් කළා නම් මේ ඔක්කොම කෙරුවේ නිවන් දකින්නනේ. දැන් ඒ ඔක්කොම කළේ මොකද්ද කරන්න ඕන කියලා දන්නේ නැතුව අපි. පස්සේ ඒ දන්න අවියවුද ගන්න. දැන් අපි තේරුම් කරගත්තා දැනගත්තා කළ යුත්තේ මොකද්ද කියන එක අපි. තේරුණාද? ජරා මරණ දුකේ ඉඳලා අවිද්‍යාව තන දක්වා හොයලා අවිද්‍යාව කියන එක ජීවිතයෙන් දැනගෙන ඊට පස්සේ මේ අවිද්‍යාව නැති වෙනවා මෙන්න මේ විදිහට බැලුවහම ඒකයි විද්‍යාව කියන්නේ. මෙන්න මේ විදිහට බැලුවාම මේ විදිහට දකින තැනට ආවොත් අවිද්‍යාව නැති වෙලා බැලුවාම නෙමෙයි දකින තැනට මේ විදිහට ලෝකේ දකින තැනට ආවම මේ අවිද්‍යාව නැතිව ජරා මරණ දුක නැති වෙනවා කියලා දැක්කා දැන් අපිට ඒක ඉලක්කයක් තියෙනවා අද මේ පේන ක්‍රමේ වැරදි මේක අතහැරලා හැම වෙලාවෙම මෙන්න අර යථාර්ථයේ පේන විදිහට බලන් දෝනේ හුරු කරන් දෝනේ හිතන් දෝනේ. ඔන්න හම්බෙච්ච ඉලක්කය උච්චරයි දැන් අපිට. දැන් මෙතන ඒවල් ප්‍රශ්නයක් තියෙනවා. මිතුර දුබලයි හතුර බලවත්. බොහෝ කාලක කල්ප ගානක ඉඳන් වැරද්ද හුරු කළා හුරු කළා හුරු කළා ඔකට කියන ආශ්‍රව කියලා. පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියන වැරද්ද බලවත් දැන්. පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන එක ඇත්ත වුණාට මිතුර වුණාට එයා දුබලයි. දැන් මේ මිතුර ඕනේ හතුර අයින් කරන්න ඕනේ. නමුත් දැන් හතුරා දුබලයි නම් මේ බලවත් නම් මිතුර දුබලයි නම් හතුර දුබල කළා මිතුර බලවත් වෙන උප ක්‍රමවේදයක් ගන්න වෙනවා මට. තේරෙනවද? දැන් ඒ ක්‍රමවේදයට තමයි සීල සමාධි කියලා කියන්නේ. සීල් රැකගෙන සමාධි වැඩුවනම් මේ මොකක් සඳහාද කියන කාරණාව හොඳට තේරුම් කරගන්න. අපි මොන හරි දෙයක් කළා නම් ඒ කලේ මොකටද? කරන්නේ මොකද්ද? කියන කාරණාව අපි මොනවා හරි දෙයක් කිරීම නෙවෙයි මෙච්චර කල් මේ කළා තියෙන්නේ මේක නේද මේ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. දැන් අපි දැක්කා ආස්තව කියන්නේ සූටි ඇතිල්ලේ යරද්දමයි ලෝකෙ පේන්නේ අපිට. මොකද මේ අවුරුදු 50 60 උරුව විතරක් එහෙම නෙමෙයි. අනමතග්ගෝ යම් බික්කවේ සංසාර රූප උභව කොටින පඤ්ඤායති. මහණෙනි මේ සංසාරේ මුල් කෙලවරක් තේන්නේ පණවන්න බෑ. එච්චර කාලෙක ඉඳන් ආවේ පවතින දේ තේනවා, පේන දේ පවතිනවා කියලා. මෙච්චර හුරුවක් තියෙන එක මෙච්චර කල්ප ගන්නක හුරුවකින් මේ එක ජීවිතයකින් මේ හුරුව ගෙවා ගන්න පුළුවන් වෙනවා කියනවනම් ඒකත් මේ ධර්මයේම තියෙන ආශ්චර්යය. පුළුවන්. ඉතින් මම මේ කිව්වේ හතුරා කියන තැනද ලේසියෙන් හිතන්න එපා. එච්චර බලවත්. ඒ නිසායි මෙච්චර මේ මොන හරි දෙයක් කරලා අතහැරෙන්නේ නැත්තේ. දැන් ඕගලන්ට අද ඉඳලා තියෙන්නේ ආශ්‍රයක්ෂය කරගන්න එතකොට. ඒ කියන්නේ දැන් අවිද්‍යාව අතහැරෙනවා. ඒ කියන්නේ කාරණාව තේරුම් කරගත්තා නෑ. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියන ටික අතහැරනවා. ඒ කියන්නේ දැන් දුක කියන එක දන්නවා, දුක ඇති වෙන හැටි දන්නවා. දුක් නිරෝධය ඥානං දුක් නිරෝධ ගාමී ප්‍රතිපදා ඥානං කියන දෙක අතහැරෙනවා. ඒ කියන්නේ කලියුත් මේකයි කියන නුවණෙනවා. දැන් එයාට තියෙන ආශ්‍රයක්ෂය. දැන් එනවා ආසංච පජානාති ආසෝ සමුදෙන්ච පජානාති ආසෝ නිරෝධංච පජානාති ආසෝ නිරෝධ ගාමී ප්‍රතිපදං කියන්නේ. ඒ කියන්නේ දැන් මේ හුරු අතහැර ගන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ මිතුරා දුබලයි හතුරා බලවත්. පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ කියන හුරුවම වැඩි. පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ කියන හුරුව අඩුයි. දැන් මේකට අපි ගන්නවා චිත්ත සමතයක් ඇති කරගන්න භාවනා ක්‍රමයක්. සමාධිය කියලා කියන්නේ සමත කියලා කියන්නේ හිත එක්තැන් කරන, නතර කරන, තැම්පත් කරන ස්වභාවය. ඒ කියන්නේ මොකද? හතුරව සිහි කරන, උපද්දවන හතුරා හරහා විස්තර ගෙනෙන ගතිය අඩු කරන එකට තමයි මේ සමතය කියලා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේවා සිහි කරන නිවර්ණ කියලා කියන්නේ මේවා අරඹය සිහි කරන, උපද්දන, උලුප්පන ඒවා හැසිරෙන ගතිය තමයි මේ විසිරුණුකම කියලා කියන්නේ. පංච නීවරණ ධර්ම කියලා කියන්නේම ওই හතුරාගේ පිටිස. හතර කියලා මම කියන්නේ පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන එක. මෙයාට හිතේ සිය මෙයා වටා මේ දර්ශනය වටා ගෙත්තිච්ච හැසිරිච්ච ඇති වේගයටයි නීවරණ කියලා කියන්නේ. නීවරණ කියන්නේ ඇත්ත වහන නීවරණ කියන්නේ වෙන මොකුත් නැහැ. කාපුවා සිහි කරනවා, දීපුවා සිහි කරනවා, කියපුවා සිහි කරනවා, කරපුවා සිහි කරනවා, යාළුවෝ, මිත්‍රයෝ කියවත් ඕව තමයි මේ නීවරණ කියනකොට වෙන මොකුත් ලෝක දකින්න දෙපා මුතු හිතේ හිතේ නිතරම කතා කරන බව කතා කරනවා කියලා කියන්නේ ඉතින් ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එක්ක කාමච්ඡන්ද ව්‍යාපාද එක්ක කැමැති දෙයක් එක්ක අකමැති දෙයක්. ආරම්භය හිතේ හිතේ විසිරුණුකම. කාමච්ඡන්ද ව්‍යාපාද උද්දේශ කොක්ක. ඈ ඒ ආරම්භය කුසල ධර්මයන්ගේ හැකිලෙන ගැටි. එතකොට කුසල ධර්මයන් කෙසේ කෙසේ යන විමතිය. මෙන්න මේ ටික තමයි නිවර්ණ කියලා කියන්නේ. අන්තිමට ඔය නිවර්ණ ටික කෙටි කරලා කැටි කරලා එකතු කරලා ගත්තාම ඕගොල්ලෝ දරුවෝ ගැන, ගෙවල් ගැන හිත හිතා ඉන්න අය, බැනුම් කෙනෙක් ගැන, අකමැති වෙච්ච දෙයක් ගැන, Tamanට වෙච්ච අඩුපාඩුවක් ගැන හිත හිතා ඉන්නේ ওই ටික ඔය. නිවර්ණ කියන්නේ. දැන් හිත සමාධි කරනවා කියලා කියන්නේ ඒ ගැටි අඩු වෙනවා. තේරුණානේ? මෙහෙම සති නිමිත්තක හිත තබාගෙන ආනාපාන සතිය හෝ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ ඕනම සමතකමටහනක් ගන්න වැරදි නෑ. අද කරන ක්‍රමත් ගන්න වැරදි නෑ. අද මේ භාවනා රටේ ලෝකේ කියලා දෙනවා නම් ඒව වැරදි නෑ. ඒව හරි. මේවා කියන්නේ කරන්නේ අපි කොතෙන්ද යන්නද කියන ටිකයි අඩු මේකේ. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා සියලු සත්‍ය නිදුක්කව නිරෝගී සුවපත් වේවා කියලා ගත්තනම් මේ මෛත්‍රී චින්තනයත් ඕගලන්ට ලෝකෝත්තර වෙනවා. ඒක නිවනට ලැබුරුවක් වෙනවා. ඇයි ඒ? ඕගලන්ට තියෙන ඥාන දර්ශනයක් ඇයි මම සියලු සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා කියන්නේ? මේ විදිහට බලන්නේ නීවර ධර්ම අඩු කරන්නේ නැහැ. තව පැත්තකින් ගත්තොත් පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන එකේ බලය අඩු වෙලා පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියන මේ ඥාන දර්ශනේ ඉස්ස ගන්න උපායක් ඇතිලා මේ කරන්නේ. දැන් අපේ සියලු සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා නැත්නම් සති නිමිත්තක හරි හිත තබා ගන්නවා නම් හිතේ හිතේ කතා කරන ගතිය මේ නීවරණ ධර්ම ටික ටික ටික ටික ටික අඩු වෙනවා. මේවා අඩු වෙනවා කියලා කියන්නේ පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියලා ගත්ත සටහන් වල බලය අඩු වෙනවා ටික ටික. දැන් මේ සමතයෙන් කරන්නේ තියෙන දේ ඇහෙනවා අර තියෙන දේ ඇහෙන්නේ ඇහෙන දේ තියෙනවා කියලා අහන සද්දෙට හිත නැමීලා පවතින තද ගතිය ටික ටික අඩු වෙන මේ හිත සමාධිය වෙනවා කියන එකෙන් කරන්නේ බාහිරින් නැමිච්ච ගතිය අඩු වෙලා ටික ටික ටික ටික තමන්ගේ මනස පැත්තට එන එක. ඒක වෙන්නේ මේ හතුර ටික ටික ටික ටික දුබල වෙන එක. මේවා දුබල කරන්නේ ඇයි? මිතුර ප්‍රබල කරගන්න උත්සාහය. දැන් සමතකමටහනකින් ඔහොම හිත වඩ වඩ කලින් කලට මිතුරව එළියට ගන්නවා. පවතින දේ පේන්නේ නැහැ නේද? පේන දේ පවතින්නේ නැහැ නේද? තමන්ම තව කෙනෙකුට උගන්වනවා වගේ අර්ථ දැක ගන්නවා. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියනකොට ওই මිරිඟු වගේ දෙයක් හි කළා මිරිඟු අපිට පේන්නේ නැහැ පේන්නේ ජලය වගේ පේන දේ තියෙන්නේ නැහැ තියෙන දේ පේන්නේ නේද ඒ වගේ මේ හැම වස්තුවක්ම හැදලා තියෙන පටු ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් ධාතු අපිට පේන්නේ මේ පේන දේ ධාතුව මහ භූතයක් නෙමෙයි නමුත් මහ භූතය අපිට පේන්නේත් නැහැ නේද කියලා ඒ විදිහේ නුවණින් ඕකට චතු ධාතු අවස්ථාන කමතහන තව ඕනම් පුළුවන් අසුභ වශයෙන් සතිපත්තහනම ගන්න පුළුවන්. අසුබ වශයෙන් හෝ සතර ධාතු වශයෙන් හෝ අට්ඨ සංඥා නව සීවිතික වශයෙන් ඕන විදිහකට ගන්න. අපි කියමු කෙනෙකුට ගොඩාක්ම අමාරු නම් දැනට මෙහෙම ගන්න. තේන දේ මේ තේන සතහන පවතින දෙයට ගන්න කුණප කොටස් එක. පවතින්නේ හම්මස් නහර ඇට ඇට මිදුළු මෙහෙම දෙයක් නේද පවතින්නේ. මේ තේන දේ පවතිනවා නෙමෙයි පවතින දේ තේනවා නෙමෙයි නේද. එයා දකින්නේ නුවණින් පවතින දේ හැටියට වකුගඩු හදවත අස්මා දලඹු මම අල්ලන්න ගියත් වකුගඩු හදවත අම්මස්නාර ඇට සෙමතොටු තියෙන ටික අහුවේ මිසක පේන දේ අහුවෙනව නෙමෙයි නේද කියන කෙනෙක් මෙහෙම බලන එකෙන් තේරුම මොකද්ද මේ තණ්හාව නැති කරන එක අන්තිමට කෘත්‍ය වෙලා තියෙන්නේ දැනට මේවා වෙහෙතක් නැතුව කරගෙන යන්න අමාරුවක් නැතුව ඉදිරියට යනකොට තව තව නුවණ එනවා මේ ටික අතහරිනවා මේ පේන මම මගේ කියලා ඇලීම ගැටීම ආදරය සෙනෙහස කියන මට්ටමේ රළු සංයෝජන අතහරින මෙතන තියෙන හම්මස් ලේනහර මේ මේ මිසක මේ පේන දේ පවතිනව නෙමෙයි පවතින දේ පේනව නෙමෙයි කියලා බලලා පේන දේ අතහරින